සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි විත්තං ඉදවා හුරං වා සග්නේසු වායන් රතනං පනීතං නනෝ සමංගත්ති තථාගතේන ඉදම් පිබුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් බුදු වීමෙන් දෙවෙනි වසරේදී විශාලා මහනුවරදී පැවැත් වූ රතන සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි ගාථාවයි මේ ප්‍රකාශ වුනේ. රතන සූත්‍රාන්ත දේශනාව මහා බල සම්පන්න සූත්‍රාන්ත දේශනාවක්. මේ දේශනේ සෑම බෞද්ධ නිවසක භාවිතා කළ යුතු දේශනාවක්. සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන් අභිභවනය කිරීමද සමර්ථ මහානුභාව සම්පන්න සත්‍යක්‍රියාමේ දේශනාවක් මේ දේශනේ පැවැත් වූයේ විශාලා මහනුවර විශාලා මහනුවර කියන්නේ ඓතිහාසික මහා නගරයක් මේකට විශාලා මහනුවර කියලා නම ඇතුවනේ කොමන හේතුවක් කොටද කියන එක තේරුම් ගන්න තියෙන්නට ඕනේ බුද්ධෝත්පාදයට පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේසිකාවට පුත්‍රෝණක් ලැබුණා. මේ දරුවා සැබවින්ම මස් කැටියක් පමණයි. කිසියම් දරුවෙකුගේ ස්වરૂපේ නැති මස් කැටියක්. ඒකෙන් එතුමියට ලැජ්ජාවක් වේ කියලා තමන්ගේ යෙහෙලියන්ගේ සහයෝගයෙන් බඳුනක බහා තබා තවත් බඳුනකින් වහලා පියල සීල් කරලා උලම් පොදක්වත් වතුර පොදක්වත් නොවන ඇටයට ආවරණය කරලා පිටපැත්තේ සතහනක් ලිව්වා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මහේසිකාවගේ ප්‍රජාවයි කියලා. මේක ගංගා නම් ගඟට දැම. ගංගකදී පාවී යන මේ බඳුන ඈත ආරණ්‍ය සේනාසනයක සිටි තාපසයන් වහන්සේ නමකට ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ උදෑසනක මූණ දෝණය කරන්න ගඟ සමීපයට ගියා මේ භාජනයේ පාවී එනවා දැකලා මේක ගොඩගත්තා. Tamange අසපුවට ගෙනින් තබා විවෘත කොට බැලුවා මස් හැටියා. නමුත් තාපසයන් වහන්සේ කල්පනා කළා මේ වගන්තියේ තියෙනවානේ බ්‍රහ්මදත්ත රජතුමාගේ අග්‍රමහේසිකාගේ ප්‍රජාව කියලා ඒසා කල්පනාකාරීව වහලා තිව්වා. දවස් 7ක් ගියාම මේ මස් කැටිය දෙකට බෙදිලා. නිකම්ම නෙමෙයි. දෙකට බෙදෙන මස් කැටියේ කුමර කුමරි දෙන්නේ. බොහොම ලස්සන හැඩහුරු ඇති දරු දෙන්නේ. ඉතින් මේ තාපසයන් වහන්සේට පුත්‍ර ස්නේහය ඇති වුණා. මේ දරු දෙන්න අඬන විට ඇඟිල්ල දික් කළා කටට. දරු දෙන්නගේ පෙනේ මහිමෙන් ඇඟිල්ලෙන් කිරි උරන්න පුළුවන් වුණා. ඉතින් හැමදාම තාපසයන් වහන්සේ දැන් මේ දරුවන් දෙන්නට සාතු කරනවා නිතර. වෙන දවසට වඩා පින්දපාත යන්න පමා වෙනවා. පින්දපාතේ වඩින්නේ ඒ ආරණ්‍ය සේනාසනයේට සමීප ගොදුරු ගමක් තියෙනවා ගොපළු ගමක්. ගවයන් බලන, ගවයන් පානය කරන, මිනිස්යන් වෙසෙන ගොපළු ගම. ඒ ගම්වැසියෝ කල්පනා කළා තාපසයන් වහන්සේ වෙනදාට වඩා හැමදාම පමා වෙනවා. අපි විමසා බලන්නට ඕනේ කියලා ආවා අසපුවට. විමසා බලනකොට තාපසයන් වහන්සේ මේ දරු දෙන්නෙක් හදනවා. ගම්වැසියෝ කිව්වා ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට මේ දරුවන් හදන එක පරිබෝධයක් අපට බාර දෙන්න අපි හදන්නම්. ඉතින් තාපසයන් වහන්සේ කිව්වා මේ දරු දෙන්න බොහෝම පින් ඇති දෙන්නේ. මේ දෙන්න රජ කුමාර කුමරි දෙන්නේ. නිසා බොහොම ප්‍රවේශමට තම ගරුත්වයෙන් ආරක්ෂා කරන්න කියලා උපදෙස් දුන්නා. ඉතින් නගරවැසියෝ ගම් මේ ගම්වැසියෝ <clears throat> මේ දරු දෙන්න වඩාගෙන ගිහිල්ලා බොහොම ගෞරවයෙන් හදා වඩා ගත්තා. මේ දරු දෙන්නා තරුණ වියටපත් වෙනකොට මේ දෙන්නගේ ශරීරය ස්වභාවයෙන් කඩපතකින් වාගේ අතුල පේනවා. ලිච්ඡවී කියලා නම් ලැබුවා. නිච්ඡවී කියන එක ලිච්ඡවී කියලා භවෙන්ද සුදුසු නෑ. මේ දෙන්නම විවාහ පත් කරවමු කියලා තම ගෞරවයෙන් අභිෂේක කොට විවාහ මංගල්‍යයක් ඇති කළා. ඒ දෙන්නට මාළිගාවකත් හදලා දුන්නා. ඒ ගමෙන් බැහැර සුදුසු තැනක. සැබවින්ම ඒ මහා පුණ්‍යවන්ත දෙපළට දහසේ වාරයක් නිවුන් දරුවන් ලැබුණා. කුමරු කුමරියන් වශයෙන්ම නිවුන් දරුවන් දහසේ වාරයක් ලැබුණ 32 දෙනෙක් වුණා. ඉතින් ඒ ඇත්තන්වත් ඒ වගේ තරුණ වියතපත් වෙනකොට එහෙම දරු සම්පල් ලැබුණා. ඉතින් ඒ ගොඩනගා ගන්නා ලද නගරය නැත්නම් ගම්ම අනේ ටිකෙන් ටික විශාල කරන්න උනා. වාර තුනක්ම විශාල කරන්න වෙච්ච නිසා ඒ ප්‍රදේශයට නමක් ඇති වුණා විශාලා මහ නුවර කියලා. විශාලා මහ නුවර. ඒ ප්‍රදේශයේහි ජනපදයට වජ්ජී ජනපදයේ කියන නමත් භාවිතා වුණා. ඒ නම භාවිතා වෙන්න හේතුව අර මුල් දෙන්න ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනවා ගමේ ළමයින්ද බොහෝම තදින් කලනවා. ඒ තල නිසා දෙමව්පියෝගෙන මේ දෙන්න වජ්ජේ තබ්බා වජ්ජේ තබ්බා කියන. මේ අත්ව මෙන් එලවන්න ඕනේ එලවන්න ඕනේ කියලා අර ආදරයට කියන්නේ. එලවනවා නෙමෙයි. ඒ නිසා වජ්ජේතබ්බා කියන වචනේ මුල් කොටන වජ්ජී වජ්ජී කියන වචනේ ඇති වුණා ඒ නගරයේ ඒ ප්‍රදේශයට. නිසා වජ්ජී ජනපදයේ කිව්වා විශාලා මහනුවර. අපේ බුදුරජාණන් වහන්සේ පහළවන කාල වෙන විට විශාලා මහනුවර රජදරුවෝම 7707 දෙනෙක් හිටියා. ඔක්කොම එක හා සමානයි. ඒක මාණ්ඩලික රාජ්‍යයක්. මාණ්ඩලික කියන්නේ එක්කෙනෙක් අගරජ වෙනවා නෙමෙයි. ඒ 7700 දෙනාම එකම රාජ සභාව. මාරුවෙන් මාරුවට ආසනයේ සිංහාසනයේ වාඩි කරවනවා එක එකනා පෙළියට. මේ මාසයේ එක වාරයක එක්කෙනෙක් සිංහාසනයේ වාඩි වෙනවා. ඊළඟ මාසයේ ඊළඟ එක්කෙනා සිංහාසනයේ වාඩි වෙනවා. හැබැයි මේ සියල්ලම බොහෝම සාමග්‍රී. එකමුතුයි. එනිසා මුළු මහත් විශාලා මහනුවර රජදරුවම 7707 දෙනෙක්. ඒ 7700 දිනාටම එක එක වෙන වෙන මාලිගා වෙන වෙනම පොකුණු වෙන වෙනම මංගල රත වෙන වෙනම මංගල අස්වැයන් මංගල ඇතුම් ඒ විදිහට සියලු සම්පත්තියන්ගේ මුළුමහත් විශාලා මහනුවර දැබළුණා ඒ නුවර කවදාකවත් දුකක් බියක් ඇති ගැනීමක් නැහැ සීලමු දෙනා බොහොම නිරෝගී බොහොම පුණ්‍යවන්තයි බොහොම ශාස්ත්‍රීයයි නමුත් අපේ සරුවක්ඥන් වහන්සේ බුදු වෙලා වැඩි කලක් ගතුනේ නැහැ. ඒ නගරයට විශාල විපත්තියක් මුණ පාන්න සිද්ධ වුණා. පළමුවෙන්ම වර්ෂාව නැතිවීමෙන් කුඹුරු හානි වුණා. ගොවිතැන් හානි වුණා. ගොවිතැන් හානි වීම නිසා පිටිසර ප්‍රදේශවල මිනිසයන්ට ආහාර පාන ගෙවීමෙන් ලෙඩ රෝග ඇති වුණා. දුර්භික්ෂය නිසා වතුරත් දුෂ්කර වුණා, එවාගෙම ආහාර පාන දුෂ්කර වුණා, නොඑක් රෝග බීජ පැතිරී යාම නිසා සියල්ලෝම ආතුරු වුණා. ඒ අතරට අමනුෂ්‍යයත් එන්න පටන් ගත්තා. ඒ තැන් තැන් වල මිනිස්සු රෝගාබාධ වලින් මැරෙනවා. ඒවා ඉවත් කරන්නත් නැහැ. අන්තිම අමනුෂ්‍යයත් ආවෙතෙන්. ඇවිල්ලා ඒ හේතුවෙන්ද මිනිස්සු බිය ගැන්වී මරණයටපත් වුණා. දැන් දුර්භික්ෂ භය, රෝග භය, අමනුෂ්‍ය භය කියන උපද්‍රව තුනකින් මුළු විශාලා මහ නුවර පීඩිත වුණා. 1900 200 300 වගේ සෙනගේ මැරි මැරි යන මේක රාජ සභාවට පැමිණිල්ලක් වශයෙන් ආවා රාජ සභාවට පැමිණිල්ලක් ආවේ ඉස්සර නම් ලිච්ඡවි රජදරුවෝ බොහොම ධාර්මිකයි ඒ කාලවල කිසිදු උපද්‍රවයක් මේ රටට තිබුණේ නැහැ දැන් මේ විශාල උපද්‍රවයක් ආවේ ලිච්ඡවි රජදරුවන් අධාර්මික ඇති කියන පැමිණිල්ලාව පස්සේ මේ රාජ සභාව එක්කාසු වෙලා කතා කළා සැබවින්ම ඒ පිරිසගේ ප්‍රතිපත්තිවල බිඳක්වත් වෙනස් වෙලා නැහැ. ඒ සීල දෙනා හොඳට පන්සිල් රකින්නවා. තව බෞද්ධ ආගමාවේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ චාරිත්‍රයේ පන්සිල් රකින්නවා. පේවස් රකින්නවා. ඒ වගේම දසදා ධර්මයේ විකෝපණය නොකොට රාජ්‍ය කරනවා. ඒ නිසා රාජ සභාවේ ඇති වුණා මේක මේ රජදරුවන්ගේ අඩුපාඩුවක් නිසා වෙච්ච විපත්තියක් නෙමෙයි. මේක කාල විපත්තියක්. මේකට යම්කිසි සාන්තුවරේ මේ රටට පමුණවා ගත්තොත් මේ සාන්තියක් ලබා ගන්න පුළුවනි. එනිසා කවුද සුදුසු සාන්තුවරයා කියලා සාකච්ඡා කළා. ඉතින් එක එක අමාත්‍යවරු තමන් තමන් දන්නා වූ සාන්තුවරයන්ගේ නම් කියන්න පටන් ගත්තා. සමහර කෙනෙක් ඊශ්වර දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් සාන්තියක් එනවා කියලා. සමහර විෂ්ණු දෙවියන්ට තවත් තවත් ඒ අදහන දෙවියන්ගේ නම් කිය කියා ඒ අත්තන්ට පුදු සත්කාර කිරීමෙන් ශාන්තියක් ලැබේ කිව්වා. තවත් අය කියනවා පූර්ණ කාශ්‍යප මක්කලී ගෝසාල අජිත කේශකම්බල කකුද කච්චායන සංජය බෙල්ලත්ති පුත්‍ර නිගාඨනාත පුත්‍ර ඔය හදෙනෙක් හිටියානේ ඒ කවර හෝ ශාස්ත්‍රෝකණෙක් ගෙනාවත් මේ රටේ මේ විපත්තියේ සංසිඳවන්න පුළුවන් කියලා එක එකනා දන්න දන්න අයගේ නම් කිව්වා ඔය අතරත ඊ타මාත්ම බුද්ධි සම්පන්න බෞද්ධ ආගම ගැන හොඳින් දන්නේ අමාත්‍යවරයෙක් හිටියා. ඒ අමාත්‍යවරයා අම ආසනේ නැගිටලා උතුරු සනු එකත් කරගෙන කජගහ නුවර පැත්තට নমස්කාර කොට සාදු සභාවමතා කතා කළා. රජදරුවෙනි නැගෙනහිර දිශාවෙන් කර බාහිර දිශාවෙන් ඉර පායන සිරිතක් තියෙනවාද? කොච්චර වතුර පෝර දැම්මත් අට්ටික්කා ගහේ මල් නිලන්න පුළුවන්ද? මැලි මිරිකා තෙල් ගන්න පුළුවන්ද? සෛලමේ පර්වතවල නෙළුම් මල් නෙලන්න ලැබෙයිද? ඒ වගේම කණාමැදිරියන්ගෙන් ඒ සූර්ය මණ්ඩලයේ අහසේ දුදුලමින් බබලමින් තිබිද කණාමැදිරිය එළියෙන් ගඩක් ගන්න අවශ්‍යද? ඔය විදිහට උපහාසාත්මක උපමා දක්වලා කිව්වා මේ ලෝක ධාතුවේහි මේ නමින් සඳහන් කළ ශාස්ත්‍රෝරු ගෙනාවට මොනම සම්පත්තියක්වත් වන්නේ නැහැ තා කිපත් වෙන්න පුළුවන්. එනිසා රජගහ නුවර වේලවනාරාමේ නම් විහාරයක් පවතිනවා. ඒ ප්‍රධාන දායකතුමා රජගහ නුවර බිම්බිසාර මහරජුරු ඒ මේ විශා මේ වේලවනාරාම විහාරයෙහි වැඩ ඉන්නා සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සරුවඥන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි බෝධි සම්භාර පුරා කපිලවස්තු නුවර සුද්ධෝදන මහා මායා මෞපියන්ද පුත්ව පටිසන්ධිගෙන් උත්පත්ති මංගල්‍යයටපත් වී 29 වෙනි වසරේදී අබිනිෂ්ක්‍රමණි කොට පැවිදි වී මහා ප්‍රධාන වීර්ය වඩා මැදුම් පිළිවෙත සොයා බුදු මේ උපතින් අවුරුදු 35 දී බුද්ධගයා සුද්ධ භූමියේ අශ්වත්ථ බෝධි වෘක්ෂයට පිටදී මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. උන්වහන්සේ ශ්‍රී පාදයේ පටන් සිරස් තලයේ දක්වා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ පවතින ශ්‍රී දේහයක් ඇති උත්මේ නීල පීත ලෝහිත ඕදාත මාංජත්ත ප්‍රභාස්වර ශ්‍රවණග්ගන බුදුරැස් විහෙදෙන බුදු කඳින් ලෝ වැඩ ඉන්නවා. ඒ සරුවඥන් වහන්සේගේ පටිසන්ධි මංගල්‍යයේත් උත්පත්ති මංගල්‍යයේත් බුද්ධත්ව මංගල්‍යයේදීත් ධම්මචක්ක මංගල්‍යයේදීත් දසදහසක් ලෝක ධාතු වල දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වෙමින් උන්වහන්සේට ගෞරව පැවතුණා. ඒ සරුවඥන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කළ බැවින් අරිහත් නම් වෙනවා. සකල ඥය මණ්ඩලයේ ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්ම සමන්විත බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුගත නම් වෙනවා. සකල ලෝක ධාතුව තත්වාකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වෙනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ධර්ම දේශනා රූප විලාස ආදීන් තමන්ට වඩා උසස් කෙනෙක් නැති බැවින්ද දමනේ කටයුතු සත්‍යයන් උත්තරීතර විදියෙන් දමනය කළ බැවින්ද අනුත්තර පුරුෂ ධම්ම සාර්ථීනම් වෙනවා. මෙලව ආර්ථයේ පරලොව ආර්ථයේ නිර්වාණ පරමාර්ථයේ පිණිසත් ආවාද කරන බැවින් අනුශාසනා කරන බැවින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සංසාර සාගරෙන් සංසාර කාන්තාරයෙන් සත්‍යයන් ඈතර කරවා නිර්වාණ ෂේම භූමියට පමුණුවන බැවින් දෙවි මිනිසුන් සාක්ෂි වුණන් වෙනවා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය තමන් අවබෝධ කොටගෙන අනන්ත ජනතාවට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වෙනවා. පුණ්‍ය භාග්යෙන් අගතන්පත් බැවින්ද ක්ලේශ මාරාදී පංච මාර්යම් බිඳලෝ බැවින්ද අයිස්වාර්යාදී භාග්‍ය ධර්මයන්ගෙන් සමන්විත බැවින්ද සද්ධර්මයේ බෙද බෙදා දහම් දෙසූ බැවින්ද උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද සසර ගමන අවසන් කොට නිර්වාණ අමෘතයේ වැළඳූ බැවින්ද භගවානං වෙනවා දස බල ඥාන චතුරු වෛසාරද්‍යා ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති ਸਰුවක්ඥතා ඥාණයෙන් අතීත අනාගත වර්තමාන තුන් කාලය අතමුලක්ෂේ ආબોධ කොටගෙන දෙවියන් සහිත සමස්ත ලෝකයාට හිතසූපනිස සදාම් අමාමෙහි වස්සවනවා උදෑසනදී 12 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාට සමාදිනවා සවස් කාලයේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමාදිනවා දසදහසක් ලෝක ධාතු බුදු විසින් විමසා බලා ලොවට වැඩ සැලසෙනවා ඒ සරුවක්යන් වාසේ තබන පියවරක් ගා නිලුම් මල් පිපෙනවා වඩින ගමනේදී පාරේ වලතැන් ගොඩ වෙනවා උස්තැන් මිටි වෙනවා සමතලා වෙනවා ගල් කැට කැබිලිති කණු කටු ආදී පාරින් ඉවත් වෙනවා. හොඳු පළස් එළුවාමින් ශ්‍රී පාදය පිළිගන්න පොළව සමතලා වෙනවා. ශ්‍රී පාදයේ දැලි දූවිලි කිසිවක් නොතවරේ ගමන් වඩිනවා. වඩන ගමනේදී ධන දෙකවත් කෙන්ඩාවත් ගොප්මසවත් හැප්පෙන්නේ කරන්නේ සමාධිය සිතින් උන්වහන්සේ යුග මාත්‍ර දර්ශීව ගමන් කරනවා අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සද්ධර්මයේ දේශනා කරනවා උන්වහන්සේ දේශනා කළ එක දහම් පදයක්වත් නිෂ්ඵල වන්නේ නැහැ ඒ ධර්මයට අනුව පිළිවෙත් පුරන්නෝ සතර දුකින් අත මිදී අමා මහ නිවනට පැමිණෙනවා මේ විදිහේ ආශ්චර්ය වූ අద్భుත වූ අසහාය වූ අනුත්තර වූ ආශ්චර්යමත් වූ සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නුවරට වැඩම කරවා ආදර්ශයක් නම් මේ විපත්ති සියල්ලම හිරුදුට අඳුරුසේ දුර වෙනවා කියන එක පහදා දුන්නා. ඒ වෙලාවේදී සෑම දිනම නැගිටලා එක හඳින් කිව්වා "හමුන්වහන්සේ පෙරට කොටගෙන දූත පිරිසක් ගොත් ඒ තථාගතයන් වහන්සේ මෙනුවරට වැඩම කළ මැනව කියලා එතුමාට පැවරුවා." ඒ අනුව ඒ අමාත්‍යතුමාම ලිච්ඡේ රජදරුවන් පිරිසක් සමග ගියා කමදිගහ නුවර. බිම්බිසාර මහ රජුරුවන් සීලු පවත් කියා එතුමාගේ සහායෙන් වේළුවනාරාමයේ පැමිණ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී පාද වැඳ නමස්කාර කොට ආරාධනා කළා. මහා කාරුණිකව සරුවඥන් වහන්සේ ආරාධනය පිළිගත්තා. මේ බව දැනගත් බිම්බිසාර මහරජුරෝ වේළුවනාරාමේ සිට ගංගා නම් ගඟ දක්වා යොදුම් පහක් මානේ පාර සමතලා කොට සුදු වැලි ඉහලා ඉහළ තොරන් නංවලා කොඩේ දජ ශේෂත් පතාක නංවලා ගෞරවාන්විත සරසිල්ලක් ඇති කළා නාගලෝකේ නාග භවනේ නාගයෝද ගංගා නංගඟ පුරාම සැරසුවා. ඒ මන්දිවට ලිච්ඡි රජදරුවෝද ගංගා නංගඟේ සිට තමන්ගේ රටේ නගර ශාලාවතේ තුන් යොදුන් මාර්ගයේ සේම සැරසුවා. නියතලේ පටන් බමතලේ දක්වා දෙවියෝද මිනිස්යෝද බ්‍රහ්මයෝද নানা ප්‍රකාර සරසීන් වලින් ගෞරව සම්ප්‍රයුක්ත පූජා සත්කාර සංවිධාන කළා. සරුවක්ඥන් වහන්සේ සංගරුවන පිරිවරාගෙන ගංගානම් ගඟ සමීපයට වැඩම කරවලා පාත්‍රයට පෑන් බඳුනක් පෑන් පාත්‍රයක් පෙරාගෙන අනදමා හිමියන් වහන්සේගේ හස්තයට පිළිගැන්වුවා ආනන්දය මේ පෑන් බාත්‍රයේ මේ ලිච්ඡවි රජදරුවන් සමග ප්‍රාකාරවල තුන වටේ ප්‍රදක්ෂිනා ශීර්ෂයෙන් ගමන් කරමින් මල් කිනෙත්ෙන් මේ නුවරට පැන් හිඳ මේ පැන් බින්දු බින්දු වැටෙන රෝගීන් ඒ වෙලාවම සුවපත් වෙනවා ඇති අවසානයේදී සංඝාගාර ශාලාවට පැමිණෙන්න කියලා උපදෙස් දුන්නා සරුවක්ඥන් වහන්සේ ගංගා නංගඟ සමීපයට එනකොටම ධාරා නිපාත වැහි වැහලා වැහලා මුළු මහත් විශාලා මහනුවර සේදී පවිත්‍ර වුණා. අර තන්තන් වල වැතිරී තිබුණු මල සිරුරු තන්තන් වල කුණු වී තිබුණු මල සිරුරු කොහොම සේදෙලා මුළු මහත් විශාල මහනුරට බොහෝ කාලයකින් නොතිබුණු දුර්භික්ෂයේ සංසිඳවමින් ධාරාණි ප්‍රාත වැචපර ලැබුණා ඔය අතර අහස පුරා දෙවි දේවතාවෝ රැස් වුණා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ දකින්න පිළිගන්නේ නාග ලෝකේ නාගයෝ දැවිලා පිළිගත්තා. දැන් ඉතින් සංතාගාර ශාලාවට සරුවක් යන්වන්සේ වැඩම කළා. අනදමා හිමියන් වහන්සේ ලිච්ඡවි රජ කුමරුවන් සමග නගරේ ප්‍රදක්ෂිනා කරමින් ප්‍රාකාරවල තුන වටේ ඇවිදීමෙන් පැන් ඇදුවා. ඒ පැන් බින්දුව බින්දුව අපතේ නොගිහිල්ලා තැන් තැන්වල සෑම තැනම වැතිදී සිටිය රෝගීන්ගේ ඇඟේ එක එක බින්දුව පතිත වුණා. ඔවුන් ඒ සැනෙන්ම නිරෝගී බාටපත් වී අනදමා හිමියන් වහන්සේට සම්බන්ධ වුණා පිරිවර බාටපත් වුණා. අලියන් වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් නිරෝගී බාටපත් වෙලා සන්තාගාර ශාලාවට සමීප වුණා. සරුවක්ඥන් වහන්සේ අනදමාහිමියන් වහන්සේට සමීප වුණාට පස්සේ පිරිස බලා මේ ගාථා 17ක් ඇති රතන සූත්‍රාන්ත දේශනාවෙන් ධර්ම දේශනාවක් පැවැත්තුවා. දේශනාවසානයේදී ප්‍රසාද සංවේගයටපත් වූ සියලුම දෙනා අතුරෙන් 84000ක් දෙනා සෝවාන් ආදී මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. එදා සරුවක්ඥන් වහන්සේ නුවරට වඩිනකොටම නුවර තැන් තැන් වල සංගමේ සංගමේ සිටියේ අමනුෂ්‍ය සීසීකද පැන ගියා. ඔය අතරතේ සන්තාගාර ශාලාවේදී මේ මාත්‍රිකා කළ ගාතාව යම් කිංචි විත්තං ගාතාව කියවෙනකොට දුර්දාන්ත මනුෂ්‍යෝ තම තමන්ගේ දර්ප වලින් හැංගිලා හිටියේ නමුත් මේ ගාථාව වෙනකොට ඉන්න බැරුව අර මාර පරාජය කරන වෙලාවේ මාර සේනා සීසයකට ගියාසේ ඔවුන් විශාලා මහනුවර සතර සීමාවෙන් ඉවත් වී පැන ගියා. අහස පුරා දෙවි දේවතාව රැස් වුණා බණහන්ද. මෙන්න මේ ආශ්චර්ය අද්භූත සිද්ධිය සිද්ධ වුණේ එදා විශාලා මහනුවර රත්න සූත්‍රාන්ත දේශනය කරන දවසේදී. දින හතක් එහි වැඩ සිටියා. දින හතේම 1001 වරක් බැගින් රතන සූත්‍රාන්ත දේශනය පැවැත්තුවා. දේශනා අවසානයේදී හැමදාම 84000 බැගින් පිරිස මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. මේම රතන සූත්‍රාන්ත දේශනාව මෙතරම් මහා බලගතුයි. මේ අපේ සක්වලට පමණක් නෙමෙයි කෝටි ලක්ෂය සක්වල දෙවියෝ මේ සූත්‍ර දේශනාවේ ආඥාව පිළිගන්නවා ගෞරව කරනවා එනිසා මේක මහා බලගත් ආරක්ෂක පිරිසක් හැටියටද භාවනා මාර්ගයක් හැටියටද දේශනා කරලා තියෙනවා. මේ රත්න සූත්‍රාන්ත දේශනාව ඉන්පසු බොහෝ බෞද්ධයෝ විවිධාකාර විපත්තියන්ගෙන් වැළැක්වීම සඳහා භාවිතා කරලා තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා කුඩා දරුවෙක් වඩාගත් මව්පිය දෙපළක්. මේ දෙන්න කෝලිය ජනපදයේ දීගලම්බ ගමේ ගම්වාසීන් දෙන්නේ. ඉතින් මේ දෙන්නාගේ එකම පුතා මේ පුතා වඩාගෙන ගියා තමන්ගේ හිත මිත්‍ර තාපසයන් වහන්සේ නමක් ළඟට ඉස්සර වෙලා. මව්පිය දෙන්න වදිනකොට දෙන්නට දීර්ඝාස පැතුවා පුතාට දීර්ඝාස පතන්න කිව්වහම තාපසයන් වහන්සේ කිව්වා මේ දරුවාට තියෙන්නේ දවස් 7යි ආයුෂ දීර්ඝාස පැතුවාට නිෂ්ඵලයි කිව්වා. ඉතින් හඳලා කිව්වා අනේ මේ දරුවාට දීර්ඝාස ලැබෙන්න අපට උපදේශයක් ලබා දෙන්න මැනව. තාපසයන් වහන්සේ අවංකවම කිව්වා ඒක මම දන්නේ නැහැ. අන්න අහවල් ආරණ්‍ය සේනාසනේ ඉන්නවා සිද්ධාර්ථ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහින් වැඳ නමස්කාර කරන උන්වහන්සේගෙන් විමසා ගන්න කිව්වා. මේ දෙන්නා ගෙදර නොගින් දෙලියෙම ගියා බුදුරජාන් වහන්සේ සොයාගෙන. මව්පියන් දෙන්න වඳිනකොට සරුවක්ඥන් වාසේ සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සෙත් පැතුවා. දරුවාට සෙත් පැතුවේ නැහැ. අර වගේම සෙත් පතන් ආරාධනා කළා. බුදුරජාන් වහන්සේ වදාලා දරුවාට දවස් 7යි අවශ්‍ය තියෙන්නේ. ඒ නිසා සෙත් පැතීම නිෂ්ඵලයි. ආරාධනා කළා අනේ ස්වාමීනි අපට ඉන්නෙත් මෙච්චරයි. ඉතින් මේ දරුවාට දීර්ඝාස ලැබෙන්න අපල ගෙවෙන්න අපට උපදේශයක් දෙන්න මැනව. ඒ සරුවක් යනවා උපදෙස් දුන්නා. තමන්ගේ නිවසේ ඉදිරියේ පිරිත් මණ්ඩපයක් ඉදි කරන්නේ. භික්ෂූන් වහන්සේලා 8 නමකට, 10 නමකට, 12 නමකට, 16 නමකට තරම් වටේට ආසන පනවන්නේ. මේ කුඩා දරුවාටත් නිදාගන්න මැද්ද ආසනයක් පනවන්නේ. සංඝ රත්නයේ වඩා හිඳුවලා දින හතක් රතන සූත්‍රාන්ත දේශනේ පවත්වන්න උපදෙස් දුන්නා. මේ දෙන්නා කිව්වා ස්වාමීනි අපට පිරිත් මණ්ඩප ඉදි කරන්නත් පුළුවන්. සිව්පස සංග්‍රහ කරන්නත් පුළුවන්. අපේ ස්වාමින් වහන්සේලා කොහෙන්ද? බුදුරජාන් වහන්සේ වදාලා ස්වාමින් වහන්සලා ලබා දෙන්න මට පුළුවනි. මේ දෙන වහාම ගෙදර ගිහින් ඉක්මනින්ම අසල්වැසියන් දෙක කැටුප මේ සම්බන්ධ කරගෙන ඉක්මනින්ම පිරිත් මණ්ඩපයක් ඉදි කරලා ආවා සංඝය වහන්සේ වැඩම කරගෙන යන. ඉතින් ස්වාමීන් වහන්සේලා අට නමක් ලැබුණා. ඉතින් අට නම මේ පිරිත් මණ්ඩපයේ වඩා හිඳුවාගෙන පෑදාවල් හතන සූත්‍රාන්ත දේශනෙම පැවැත්තුවා. වේලාවට උන්වහන්සේලාට පින්ඳ පාතේ පිරිනමනවා ගිලන්පස පිරිනමනවා නම් පහසු වෙන සලසෙනවා අනිත් හැම වෙලාවෙම රතන සූත්‍රාන්ත දේශනා හත්වෙනි දවසේ සරුවක් යන් වහන්සේ දෙන්න වැඩිය අහස පුරා දෙවි දේවතාවෝ රැස් වුණා ඔය අතර මේ කුඩා දරුවා මැද්දේ සතප්පෝලනේ පිරික්ියමින් තිබුණේ මේ දරුවාට වෛර යක්ෂයෙක් හිටියා අවරුද්ධ කියලා ඒ යක්ෂයාට වෛශ්‍රව දිව රාජාගෙන් අවසර ලැබිලා තිබුණා මේ දරුවා ගම් ගෙනියන්න. <clears throat> නමුත් ඔහු එදිට එදිනට එන්න තිබුණාට එන්න බැරි වුණා. සක්දේව රාජ ප්‍රධාන සතරවරන් දෙවියන් සහිත බොහෝ මහේසාක්‍ය දෙවියෝ අහස පුරා රැස් වී සිටියා මේ බණට සවන් දී දෙන්න. එනිසා අවුනුසයාට එන්න බැරි වුණා. එනිසා ඔය යන්න ගියා. ඔහුට නියමිත දින ඉක්ුත්ුනම් ප්‍රසයා ගන්න කැප නැහැ. ඉතින් උදේ පාන්දර වෙනකොට පිරිත හමාර කරලා මේ දෙමව්පියෝ දෙන්න අර දරුවා ලවා බුදු කාමල වැන්දෙව්වා. ඒ වෙලාවේදී සුඛී හෝතු දීර්ඝායුකෝ හෝතු කියලා සරුවක්යන් වාසේ ආශිර්වාද කළා. දෙමව්පියන් දෙන්නට පුදුම සන්තෝෂයක්. කඳුළු වැගිරීමෙන් සතුටින් යහව ස්වාමීනි මේ දරුවාට කොච්චර ඖෂධ කියලා. මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ ලැබුණා. සාදු සාදු ස්වාමීනි එහෙමනම් මේ දරුවාට අපි අදම නමක් තබනවා ආයු වර්ධන කුමාරයා. ආයු වර්ධන කුමාරයා නමින් නම් කළා. ඉතින් මේ දරුවා දැන තේන වයසට එනකොට නිතිපන් සීල් රකින්න පොහොයට සීල් රකින්න පුරුදු වුණා. එක දවසක් අටසිල් සමාදන් වෙලා තමන්ගේ සමාන වයස ඇති දරුවන් එක්ක අටසිල් සමාදන් වෙලා ඉන්නකොට අභිවාදන ගාථාව අහලා මේ දරුවා සෝවාන් වුණා. ඉතින් මෙච්චර පින් ඇති දරුවෙකුට නේ අර 7000ක මාර්ගයක් තිබුණේ. ඒවා ගෙවා ගන්න පුළුවන් උනේ රත්න සූත්‍රාන්ත දේශනාවේ ආනුභාවය. මේ තාරුදු 50කට වාගේ පෙර අපේ පූජනීය මහෝපාධ්‍යයන් වහන්සේ අපට කියලා දුන්නා අහුන්ගල්ල කියන ගම්මානයේ බොහොම ධනවත් නිවසක নানা ආකාර විපත් ගෙන දෙන පොඩි විනයක් වල්ලා දාලා තිබිලා තියෙනවා. ඉතින් දහස් ගණන් දසදහස් ගණන් මුදල් වැය කරමින් බොහෝ වාරවල තොවිල් ආදී කරමින් අදුරන් ලවා නොඑක් ශාන්ත කර්ම කළා. ටික දවසක් කරදර නැ අයත් පටන් ගන්නවා. මෙහෙම කාලාන්තරයක් ගිහින් බැරි තැන ඒ ප්‍රදේශයේ වැඩ ඉඳලා තියෙනවා පහත මුල්ලේ කේමගාමීසී කියන ස්වාමින් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේ තනියෙන් පිරිත් කියන්නේ. උන්වහන්සේට ආරාධනා කළා වෙන කරන්න පිහිටක් නැති නිසා. උන්වහන්සේ දිවසට වේලාසනින් වැඩම කරලා උපදෙස් දුන්නා. ස්තෝපුව මැද්දේ ආසනයක් පනවලා මල් ආසනයක් පනවලා පහන් දැල්වලා සුවඳ දැල්වලා පිරිස පන්සිල් සමාදන් කරවලා හන්දෑවේ 6ට පිරිත පටන් ගත්තා. උන්වහන්සේ පටන් ගන්න තුන් සූත්‍ර දේශනාව කළ රතන සූත්‍රය මුළු රාත්‍රියේම 108 වරක් මේක දේශනා කරනවා. ඒක හැමදාම උන්වහන්සේ කරන චාරිත්‍රයක් එවැනි තැන්වලදී. ඉතින් එදා එම පිරිත දේශනා කරන යද්දී රෑ 12ට පමණ මිදුල මැද්දේ විශාල පිපිරීමක් ඇහුණා. ස්වාමින් වහන්සේ අක්‍යා හිටියා ගිහින් බලන්න. දෙලම රියනක් තරම් ප්‍රමාණයේ පොළව පුපුරලා පොඩි විනියක් මතුවෙලා. ඒක ගෙනල්ලා මේ මල් ආසනේ තියන්න කිව්වා. එළිවෙනකම් පිරිත දේශනා කළාමාර කොට දෙවියන් දෙපින් දීලා උපදෙස් දුන්නා. මේ පිපුරාපු පොඩි විනිය ගඟේ ගිහින් දාන්න ඉච්චරයි. අමුතෙන් දෙහි කපන්ඩුනේ නැහැ. කුහුළු කපන්ඩුනේ නැහැ. වෙන මොනවත් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සත පහක් වේදන් උනේ නැහැ. රතන සූත්‍රයේ තියෙන බල මහිමේ. මේ වාගේ පුදුමහා සම්මේ රතන සූත්‍රාන්ත දේශනාවේ තියෙනවා. ඊට අවුරුදු 15කට පමණ පෙර ගාල්ලි කච්චේරියේ සේවය කරන ඔඩිටර් මහත්මයෙක් අපි ළඟට ඇවිල්ලා කිව්වා. ස්වාමින් වහන්සේ රතන සූත්‍රයේ පුදුම බලයක් මම දැක්කා. එතුමාගේ පදිංචි නිවසට සමීප එතුමාගේම ඉඩමක එතුමාගේ වටිනා නිවසක් බදු දීලා තිබුණා. බද්දට ඉඳලා තියෙන්නේ අබෞද්ධ පිරිසක්. ඒ ඇත්තෝ එළුවන් මරාගෙන කුකුලන් මරාගෙන අපිරිසුදුව ඉන්නවා බදු ගෙවන්නෙත් නෑ ගේ අස් කරගෙන යන්නෙත් නෑ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්. කෙනෙකුගේ හිතේ දෙන වචනයක්වත් කියන්නේ නැති හරියම සාන්ත කෙනෙක්. එතුමා දිනක් අල්පිටියේ කරුණාරත්න මෑණියන්ගේ ගෙදර ගිහින් තියෙන වෙනිකුගේ කෙනෙකුගේ අවශ්‍යතාවකට මිදුලේ ඉන්නකොට අහන්න ලැබුණා මේ රතන සූත්‍රාන්ත දේශනාවෙන් දහස් වරක් පිළිකීමෙන් මෙන්න මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. මෙතුමාගේ ශාස්ත්‍රාහඬ නෙමෙයි. ඒක අහගෙන ඉඳලා හිතුවා මමත් එනම් මගේ ගෙදර සඳහා මේක කරන්න මේ කියලා ගෙදර ඇවිල්ලා අර බදුගේ අරමුණු කරගෙන හැමදාම හැන්දෑවට තමන්ගේ රාජකාරි වලින් නිදහස් වෙලාම දවසට හතර සැරයක් බැගින් පතන සූත්‍රය කියන මගේ ගේ නිදහස් කරගන්න ලැබේවා කියලා. දහස් වරක් වුණත් මම කියන්නේ මේ කියලායි හිතාගෙන පටන් ගත්තේ. සැබවින්ම මාසයක් දෙකක් වගේ යනකොට 200ක් තරම් කියවෙනකොට මේ බද්දටි හිටියේ පුජ්‍යලියෝ රාත්‍රී කාලේ අස්වලා ගිහින්ද ගමන කාලේ අස්වලා ගිහින්ද කියලා දන්නේ නැහැ. සීලම ඒත්තන්ගේ දේවල් අරගෙන අස්වලා ගිහිල්ලා. ඉතින් මේ මහත්මයා කියනවා ස්වාමීන් වහන්සේ වචන මාත්‍රයක්වත් නොදොදා නඩු පවරන්නේත් නැතුව හිත නරක කරගන්නේත් නැතුව මේ රත්න සූත්‍රාන්ත දේශනාවෙන් මට ගේ නිදහස් කරගන්න ලැබුණානේ. ඔය වගේ එකක් නෙමෙයි බොහෝ දේවල් අපට අත්දැකීම් මතක තියෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී රත්න සූත්‍රාන්ත දේශනාව එදාට නෙමෙයි අදටත් මේක පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු පතන සූත්‍රාන්ත දේශනාවේ තේරුම් ටික කෙටියි. දිග තේරුම් කියන්න ගියොත් කාලිමාදි වෙයි. අපි ස්වල්ප වශයෙන් ගෙන කෙටියෙන් තෝරලා දෙන්නම්. මේ සූත්‍ර දේශනා මුලවටම කියන්නේ දෙවියන්ට කළ ආරාධනයක් සහ අනුශාසනාවක්. ඊළඟට මැද ගාථා 12ක් තියෙනවා. බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ දැක්වෙන සත්‍යක්‍රියා ගාථා 12. අන්තිමට ගාථා 3ක් තියෙනවා. කද්දූ රජ අහසේ සිට බිමට බැහැලා සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රීපතුල් වඳිමින් සියලු දෙවියන් වෙනුවෙන් වන්දනා කළ ගාථා තුන තමයි අන්තිම තියෙන්නේ. ඒතර මැද ගාථා 12 තමයි සත්‍යක්‍රියා ගාථා. ඒක සත්‍යක්‍රියාවක්. මුලින්ම තියෙන ගාථා දෙකේ තේරුම මෙහෙමයි. යානීද භූතානි සමාගතානි බුම්මානි පා යා නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා මිහි තස්සූ යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද එතන අමනුෂ්‍ය කෙනෙක් දෙවියන් බ්‍රහ්මයන් ගැනයි එතන නපුරු දුර්දාන්ත අමනුෂ්‍යෝ දන්නේ එයාට ගිහිල්ලා මෙතන දැස්ුණා වූ මේ ධහමද සවන් දෙන්නේ ශ්‍රද්ධාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද ආකාශස්තක භූම්‍යස්තක විමානස්තක එවාගේම සදිව ලෝකයෙන් ආපු බඹතලෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවා නම් ඉන්නවා ඒ ඉන්නේ ඇත්තෝ සබ්බේ භූතා සුමනා භවන්තු ඇත්තෝ බොහෝම මෛත්‍රී සහගත වෙත්වා සතුරු සිත් ඇත්තෝ වෙත්වා අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං ඊළඟට මා මේ දේශනා කරන දේශනය බොහෝම සකස් කොට සාවධානව අසත්වා අර අපි දේව ආරාධනය කරනවානේ බණක් කියන්නේ ඉස්සර ඒ වගේ ගාතාවක් ඒක. තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා පජාය. දැන් මේ දේශනා කරන්න යන දේශනාව අනුව මේ රසසිටන දෙවියෝ බ්‍රහ්මයෝ මේ දේශනේ බොහොම සාවධානව අසමින් මනුෂ්‍ය වර්ගයාට මෛත්‍රී කරත්වා. මනුෂ්‍ය වර්ගයාට අනුකම්පා කෙරෙත්වා දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ෂත අප්‍රමත්තා සෑදාවල් දෙකේම දෙවියන්ගේ පින් පමුණුවන මේ මිනිස්සු හරන්තියේ බලින් කිවේකයි දන් දීලා සීල් රැකලා භාවනා කරලා පින්කම් කරලා දෙවියන්ගේ පින් දෙනවා ඒ දෙවියන්ගේ පින් දෙන මේ මිනිස්සයෝ මිනිසයන් සමකල්ලි සකස් කොට ආරක්ෂා කෙරෙත්වා කියන එක දෙවෙනි ගාථාවෙන් කළ අනුශාසනාවයි දැන් මේ මාත්‍රිකා කළ තුන්වෙනි ගාථා බුද්ධ ගුණ දැක්වෙන සත්‍යක්‍රියාවක්. යම් කිංචි විත්තං ඉදවා පුරං වා යම් වස්තුවක් මේ මනුලව හෝ මනුලවෙන් පිටස්තර හෝ ඇතොත් සග්ගේසු වායන් රතනම් පනේතං දිව්‍ය ලෝක හයේ හෝ නාග ලෝක නාග භවනේ හෝ බ්‍රහ්ම ලෝක හෝ යම් වස්තුවක් ඇතොත් නනෝ සමං අත්ති තථාගතේන අපට තථාගතයන් වහන්සේ හා සමාන රත්න වර්ගයක් ඒ තුන් ලෝකෙ කොහෙවත් නැහැ. ඉදම්පි බුද්දේ රතනං පනීතං මෙය බුද්ධ රත්නයේ පිළිබඳව ඇති ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒකේන සත්‍යේන සුවත්ති හෝතු. මේ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා. මෙතන දිව්‍ය ලෝකේ නාග ලෝකේ මනුලෝක බඹලොව කොතන හරි යම් රත්න මාර්ගය ඇතුත් සම්පත් වස්තු ඇතුත් ඒ සීලෝම රත්න මාර්ගය අතුරෙන් සම්මා සම්බුද්ධ රත්නයේම ශ්‍රේෂ්ඨයි. ඊට වඩා ශ්‍රේෂ්ඨ රත්නයක් තුන් ලෝකේ නැහැ. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා කියන එකයි කියුනේ. එතන රතන කියන එකේ තේරුම් කවුරුත් දන්නවා. රතන කියන්නේ තේරුම් පහකින් උගන්වන උතුම් වස්තුවකටයි. චිත්තී කතං මහග්ගංච අතුලං දුර්ලභ දසනං අනෝම සත්ත්‍ය පරිභෝගං රතනන්ති පවුච්චති මෙන්න මේ තේරුම් පහෙන් තමයි රත්න කියන්නේ චිත්තේ කතං යම් වස්තුවක් බොහෝම ගරු කටයුතු නම් ඒක රත්නයක් මහග්ගංච යම් වස්තුවක් වටිනාකමින් විශාල වටිනාකමක් ඇතිද ඒක රත්නයක් එවාගෙම අතුලං යම් වස්තුවක් වෙනත් දෙයකට සංසන්දනය කරන බැරි තරම් උසස්ද ඒක ප්‍රඥා. දුර්ලභ දර්ශනං යම් වස්තුවක් නිතර දකින්න නැතිද කලාතුරකින් දකින්න ලැබෙයිද ඒක ප්‍රඥා. අනෝම සත්‍ය පරිභෝගං යම් වස්තුවක් සාමාන්‍ය පුද්ගලයන්ට නොව උසස්ම උසස් පුද්ගලයන්ට පරිභෝග වෙන දෙයක් වෙයිද ඒක ප්‍රඥා. මෙන්න මේ තේරුම් පහෙන් ප්‍රඥා කියනවා. එතකොට මෙතන රත්න වර්ග තියෙනවා දෙකක්. අවිඥානක සවිඥානක. හිත නැති රත්න තියෙන හිත ඇති රත්න තියෙනවා. හිත නැති රත්න තමයි මුත්තා, මානි, වේලුරියෝ, සංකෝ, සීලා, පාලං, පජතං, ජාත රූපං, ලෝහිතං කෝ මසාර ගල්ලං. මේ වටිනා දසවිධ රත්න කියලා. මේ දසවිධ රත්න මහ පොළවේ මහ සාගරයේ තියෙනවා. ඒ දසවිධ රත්නයන් අවිඥානිකයි. ඒ අවිඥානික රත්නයන්ට වඩා සවිඥානික රත්නය ශ්‍රේෂ්ඨයි. මොකද අවිඥානික රත්න වර්ග සවිඥානික රත්නය විසින් පරිභෝගත් කරනවානේ. සවිඥානික රත්නක් තියෙන දෙකකට බෙදෙනවා. තිරස් තියෙන රත්න, මනුෂ්‍ය රත්න කියලා. තිරස් තියෙන රත්න කියන්නේ සිව්පාවන් අතරේ ඉන්න රත්න. ඒ මොනවාද? ශක්ති රජුරන් දිනවනේ හස්ති රත්නය, අශ්ව රත්නය, ඒවා තමයි තිරස් කියන රත්නය. තිරස් කියන රත්නයට වඩා මනුෂ්‍ය රත්නය ශ්‍රේෂ්ඨයි. මොකද තිරිසන් සතාද මනුෂ්‍යයාට ප්‍රයෝජන වෙනවා. මනුෂ්‍ය රත්නයත් කොටස් දෙකකට බෙදෙනවා. ස්ත්‍රී රත්නය, පුරුෂ රත්නය. සත්පිති රජතුම රජ දරුවන්ගේ අග්‍රමහේසිකාට කියන ස්ත්‍රී රත්නය කියලා වෙනත් ස්ත්‍රීන්ට වඩා වෙනත් කාන්තාවන්ට වඩා විශිෂ්ටයි. හැම දෙයකම පිනෙන්, ගුණයෙන්, තේජයෙන් රූපයෙන් හැම දෙයකින් විශිෂ්ටයි. එසා ස්ත්‍රී රත්නය කියලා. ඉතින් ස්ත්‍රී රත්නයට වඩා පුරුෂ රත්නය ශ්‍රේෂ්ඨයි. පුරුෂ රත්නයද කොටස් දෙකකට බෙදෙනවා. අගාරික රත්න, අනගාරික රත්න. අගාරික රත්න තමයි ශක්ති රජුරෝ එවාගේ අය. අනගාරික රත්න තමයි පැවිද්දු. ඉතින් අගාරික රත්නයට වඩා අනගාරික රත්නය ශ්‍රේෂ්ඨයි. අනගාරික රත්නයේද බෙදෙනවා කොටස් දෙකකට. සීක රත්න, අසීක රත්න. සීක කියන්නේ රහත් නොවු සෝවාන් ආදී යත මාර්ගඵලාභීන් ඉන්නවා. රහතන් වහන්සේට කියන අසීක රත්න. ඉතින් මේ සීක රත්නයට වඩා අසීක රත්නය ශ්‍රේෂ්ඨයි. අසීක රහතන් වහන්සේද කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අබිනීහාර මේ පටිසම්භිදා પ્રાપ્ત නම පටිසම්භිදා પ્રાપ્ત. පටිසම්භුදා ප්‍රාප්ත රහතන් වහන්සේ අර පටිසම්භුදා නොලැබු රහතන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි. පටිසම්භුදාලාභී ශ්‍රාවක රත්නයේද දෙකට බෙදෙනවා. අබිනීහාර සම්පන්න නොම අබිනීහාර සම්පන්න කියලා. අබිනීහාර සම්පන්න කියන්නේ ඒකා සංකේය කල්පලක්ෂයක් පිරූපාරමී ඇති අය. ඒ අය ශ්‍රේෂ්ඨයි. දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අනිත් ශ්‍රාවකයන් වහන්සේලා වඩා ශ්‍රේෂ්ඨයි. ඒ අභිනිහාර සම්පන්න රත්නයේ අතුරෙන්ද ශ්‍රාවක රත්නය බුද්ධ රත්නය අතුරෙන් වශයෙන් දෙකට බෙදෙනවා. එන් ශ්‍රාවක රත්නයට වඩා බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. බුද්ධ රත්නයේද පච්චේක බුද්ධ රත්නය සම්්‍යක් සම්බුද්ධ රත්නයක කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් මේ පච්චේක බුද්ධ රත්නයට වඩා සම්්‍යක් සම්බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. මේ විදිහට බැලුවාම ලොව තියෙන යම් තා උසස් වස්තු උසස් පුද්ගලයන් අතුරෙන් සම්මා සම්බුද්ධ රත්නයම අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. කවරකින්ද සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද රූප විලාසයෙන්ද ධර්ම දේශනා විලාසයෙන්ද එවාගෙම පාරමිතා සම්භාරයෙන්ද සෑම දෙයකින්ම සරුවක්යන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. උන්වහන්සේගේ නම සිහි කළ පමණින් පවා සියලු භය සන්ත්‍රාස සංසිදී සකල අභිමතාර්ථයන් සිද්ධ කරගන්න සමත් වෙනවා. මේතරම් ගුණයක්, මේතරම් බලයක්, මේතරම් තේජසක් ලෝක කාටවත් නැති වෙමින් ශාන්තිනායකයන් වහන්සේ සියලුම රත්න වර්ග අතුරෙන් අග්‍ර වූම රත්නයයි කියන එක ගාථාවේ අදහස. ඒ සත්‍යයයි ඒ සත්‍ය බලෙන් සෙත් වේවා. khයං විරාගං අමතම් ප්‍රණීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතේ. නිතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් ප්‍රණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාවෙනොත් ඊළඟ ගාථාවෙනොත් කියන්නේ ධර්ම ගුණය පිළිබඳ සත්‍යයක්. khයං විරාගං අමතම් ප්‍රණීතං මේ පද හතරෙන් කියන්නේ නිර්වාණය. කයං සියලු දුක්ඛයන් සියලු තෘෂ්ණාවන් ක්ෂය වූ නිර්වාණය විරාගං සියලු ඇලීම් ඉවත් කළා වූ ප්‍රහාණය කළා වූ නිර්වාණය අමතං මරණයක් නැති අමෘත නිර්වාණය පනීතං සියලුම සම්පත් අතුරින් ශ්‍රේෂ්ඨ බැවින් පනීත නිර්වාණය කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්‍ර මුනි සමාහිතෝ බෝධි මූලයෙන් සමාධියෙන් යුතුව ශාක්‍ය මුනිඳුරයන් වහන්සේ මේ කියන කයං විරාගං අමතං පනීතං කියන ගුණ ඇති නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නා ලදසේද මේ තේන ධම්මේන සමත්තිකින්චි ඒ නිර්වාණ ධර්මය හා සමාන රත්නයක් ලොව ඇත්තේ ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒකේන සත්‍යේන සුවත්ති හෝතු මෙය ධර්ම රත්නයේ පිළිබඳ ඇති ශ්‍රේෂ්ඨ රත්න භාවයයි සමාධියක් බොහෝම උසස් කොට වර්ණනා කරලා තියෙනවා. සුඛින් ඒ සමාධිය බොහෝම පවිත්‍රායි. ආනන්තරික ඥාමහු ඒ සමාධියේ ආනන්තරික සමාධියයිද කියනවා. ඒ කියන්නේ මාර්ගඥානයේ සමාධිය ඊළඟට ඵලයේගෙන දෙන බැවින් ආනන්තරික සමාධිය කියනවා. සමාධිනා තේන සමෝ නවිජ්ජති මේ සමාධි ධර්මයන් අතුරින් මේ ආනන්තරික සමාධියයි කියන ලද මාර්ග සමාධිය හා සමාධියක් ලෝක ධාතු යත්තේ නැත. ඉදම්පි ධම්මේ රතනම් ප්‍රණීතං ඒතේන සත්‍යේන සුවක්ති හෝති. මෙය ධර්ම රත්නය පිළිබඳව කියන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා කියා සත්‍යයක් කියනවා. ඊළඟ ගාථා 6 කින් මේ කියවෙන සංග රත්නයේ සත්‍යයක්. යේ පුද්ගලා අට්ඨ සතම් ප්‍රසත්තා චත්තාරි ඒතාන යුගානි හොಂತಿ ඒ දක්ඛිනේය සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහඵලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු යේ පුද්ගලා අට්ඨ සතම් ප්‍රසත්තා යම් ආර්ය පුද්ගලයන් වහන්සේලා අට නම ප්‍රශංසාවට ලක් වූසේක්ද චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. උන්වහන්සේලා යුගල වශයෙන් ගත්තොත් සතර නමකි. ඒ දක්ෂිනීය සුගතස්ස ශාවකා. ඒ සංඝ රත්නයේ දක්ෂිනාර්හයි පූජාවන් සුදුසුයි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. ඒකේසු දින්නානි මහප්පලානි යුගල වාසයෙන් සතර නමක් වූ පුජ්‍යලයන් වාසයෙන් අට නමක් වූ ශ්‍රාවක සංඝ රත්නයේත පරිත්‍යා කරන ස්වල්පෝද පූජාව මහත්ඵලයි. ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝති. මෙය සංඝ රත්නයේ පිළිබඳ විද්‍යමාන ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒක සත්‍යයි මේ සත්‍ය බලයෙන් සෙත් වේවා කියා සත්‍යයක් කියලා කියනවා. යේ සුප්පයුත්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම් හි. ඒ පත්තිපත්තා අමතං විගය්‍ය ලද්ධාමුදා නිබ්බුතිම් භුජමානා මේ සංඝ රත්නයේ ගුණස්කන්ධය. ඒ සුප්‍රයුත්තා යම් උත්තමයන් වහන්සේලා පිරිසක් සද්ධාවෙන් සසුන්ගත වූසේක්ද මනසා දල්හේද දැඩි අධිෂ්ඨානයෙන් සසුන්ගත වූසේක්ද නික්කාමිනෝ ගෞතම ශාසනම්හි ගිහිගේ නික්මී ගෞතම සම්බුද්ධ ශාසනයේ සසුන් පැවිද්දලක්සේක්ද තේ පත්තිපත්තා උන්වහන්සේලා ප්‍රතිපත්ති මාර්ගය අනුව පියවරෙන් පියවරට ධානයෙන් සමාධියෙන් සමාපත්තියෙන් විදර්ශනා ඥානෙන් ඉහළින් ඉහළටපත් වුණා ලද්ධා මුද්ධා නිබ්බුතිම් බුඤ්ජමානා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන අනුපිළිවෙලින් එකින් එකට පැමිණ පැමිණ කෙලෙසුන් නැස නැසා ගිහින් නොමිලේම අමෘතමහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා ඉදම්පි සංඝේ රතනම් පනීතම් මේක සංඝ රත්නයේ පිළිබඳ विद्यमान වූ ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයයි ඒතේන සත්‍යේන සුවත්ති හෝතු ඒ සත්‍යයයි සත්‍ය බලයෙන් සෙත් වේවා කියලා දේශනා කළා යතින් දෙකීලෝ පතවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතෝපමං සප්පුරුසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති මේ කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි යතිල්ල කියලෝ පටවින් සිටෝ සියා නගරයට පිවිසෙන දොරටුවේ තියෙනවා ඉන්ද්‍ර කීලේ කියා යඹුරට සම්මේ ශක්තිමත් හිතෙව කණුවක් ඒ කියන්නේ ඉදි කඩුල්ලේ කණුව අන්තෝ ඉන්ද්‍ර කීල බහි ඉන්ද්‍ර කීල කියලා ඉන්ද්‍ර කීල දෙකක් තියෙනවා ඒක නගරද්්වාරයේ බොහෝම ශක්තිමත් දොරටුවක් මේ දොරටුව සමිකරන්න ඇති කර නැත්නම් හිතවන ශක්තිමන්තය ඉන්න තමයි මේ ඉන්ද්‍රකීලී කියන්නේ. ඒක එසේ මෙසේ එකක් නෙමෙයි. ඇතකොටවත් ගලවන්න බැරි, වේරම්භ වාතෙන්වත් සොලවන්න බැරි විදියටයි පොළව හිටවන්නේ. නාකොටයක්, ඇහැල කොටයක්, එහෙම නැත්නම් විශාල සීඹල හරයක් මේ වාගේ ශක්තිමත් හර ඇති කොටයක් තමයි හිටවන්නේ. පොළොව යටටම අඩි 6ක් හිටවනවා. පොළවෙන් උඩට අඩි 6යි. පියන් 4යි. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රකීලයේ පතමින් සිටෝ සියා පොළවේ හිටවල තියෙනවා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ සිවුදිගෙන් hama එන සද මාරුකෙන්වත් සැලවිය නොහැකි එතකොටවත් සැලවිය නොහැකි සතුූපමන් සප්පුරුසං වදාමි මෙන්න මේ උපමා කොට සෝවාන් ආර්ය සත්පුරුෂයන් ගැන මම කියමි. යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති යම් කෙනෙක් සද්ධාවෙන් නුවණින් දැසගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මේ සෝවාන් මඟ නුවණින් දැක ගන්නා ලද්දේ නම් ඒ සත්පුරුෂයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සතර දිගෙන් හමන සදමාරුතයෙන් සොලවන්න බැරි ඉන්ද්‍ර කීලයක් මින් මාර්දී පුත්‍රයාටවත් සොලවන්න බැරි ස්ථීර සද්ධාවන්තේ බාටපත් වෙනවා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවති හෝතු ඒක සංඝ රත්නයේ පිළිබඳව තියෙන විද්‍යමාන වූ ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා කියලා සිතන කලක්. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිකානි ඉංචාපිතේ හොಂತಿ බුසප්පමත්තා නතේ භවං අත්තමං ආදියන්ති ඒ ගාථාවෙන් කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි. මේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිකානි ගාම්භීර ප්‍රඥා ඇති සරුවක්යන් වහන්සේ විසින් මුලැමැදාග යහපත් කොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් කෙනෙක් සෝවාන් මඟ නුවණින් ආબોධ කර ගන්නා ලද නම් කිංචාපිකේමන්ති බුසප්පමත්තා. ඒ ඇත්තෝ කවර හේතුවකින් හරි පමා වුණත්, බොහෝසෙන් පමා වුණත්, නතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ පුණ්‍යවන්තයෝ කවදාකවත් අටවෙනි ආත්මයක් උපදින්නේම නැත. ආත්ම හතක් ඇතුළත සෞඛලෙස් නැත. අරිහත්යෙන් නිවන් පුර පැමිණෙනවා කියන එක සත්‍යයි. ඉදම්පි සංඝේ රත්නම් ප්‍රණීතං ඒ තේන සත්‍යේන සුවත්ති හෝති මේක සංඝ රත්නය ගැන තියෙන විද්‍යමාන වූ රත්න භාවයයි මේ සත්‍යයි සත්‍ය බලයෙන් සෙත් වේවා කියා සත්‍ය ක්‍රියා කළා දහවනි ගාථාවෙන් කියවෙන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ ගැනයි සහවස්ව දස්සන සම්පදාය පයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං සීලබ්බතං වාපි යදත් කිංචි චතුහපායේ ච විපමුක්තෝ චථාභිකානානි අබබ්බෝකාතු සහවස්ස දස්සන සම්පදාය සෝවාන් මාර්ගඥානයෙන් නිර්වාණය දැකීමත් සමගම කයස් ධම්මා ජහිතා භවಂತಿ සංයෝජන ධර්ම තුනක්ම ප්‍රහාණය වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි යදත්ති කිංචි ඒ සංයෝජන තුන නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුනයි. ඒ හා සම්බන්ධව තදේකට ක්ලේශයන්ද ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අපාගාමී සියලුම කර්මයන් එදාට අහෝසි වෙනවා. දීර්ඝ සංසාරයේ පටන් තමාගේ සිතේ පේලි පේලි ආපු අපාගාමී කර්ම සියල්ලම එතනින් එහාට නෑ අහෝසි වෙනවා. ඉන් එහාට අපාගාමී කර්මයක් සිද්ධවන්නේමත් නෑ. ඒ වගේම චිත්තෝත්පාද වශයෙන් හිතෝත්පාද පහක්ම අහෝසී බාටපත් වෙනවා. අකුසල චිත්තෝත්පාද. ඉතින් මේ විදිහට චත්තාබිඨානානි අබබ්බෝකාතු චතුහපායෙහි විප්පමුත්තු සතර අපායන් සදහටම ඉඳුණු කෙනෙක් වෙනවා. අය සිහිනකින්වත් අපායට වැටෙනවා. චච්ඡාබිඨානානි අබබ්බෝකාතුන් කිව්වේ පංචානන්තරයේ කර්මය හා නියත මිත්‍යා දෘෂ්ටිය කියන මේ අභිකාන හය කිසිසේත් වානාරයන් වහන්සේ ගැනයි. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා. අභම්බෝ සෝතස පටිච්ඡාදාය අභම්බතා දික්ඛපදස වුත්තා. සෝවාන් ආර්යයන් වහන්සේ නමක් යම් ප්‍රමාද දෝෂයකින් කයින් වචනින් සුවල්ප හෝ අකුසලයක් සිද්ධ කරගන්නා ලද නම් උන්වහන්සේ අබම්බෝසෝතස පටිච්ඡාදාය කවදාකවත් එක සංගවන්නේ නොකිය ඉන්නේ නැහැ. හරියට කුඩා දරුවෙකු ගිනි ගොඩකට අත දික් කළා නම් වහාම ආපස්සට ඇදලා ගන්නවා. කුකුළු පිහාට්ටක් ගින්දරකට ලං කරා නම් වහාම ආපස්සට නැමීගෙන යනවා. නහර කෑල්ලක්, රබර් කෑල්ලක් මේ ගින්දරකට ලං කරා නම් වහාම ආපස්සට නැමීගෙන යනවා, ඇකිලීගෙන යනවා. ඒ වගේ තමයි සෝවාන් මාර්ගඵලාභී කෙනෙකු යම් හේකින් පමාදොසකින් කයින් වචනේ ස්වල්ප හෝ වරදක් සිදු වී නම් උපමාවම ඒකට පාපෝච්චාරණේ කොට ආයත සංවරයේ පිහිටනවා අබබ්බතා ditth පදස්සවුත්තා එසේ නොසඟවන්න හේතුව ලබාගත් අවබෝධ කරගත් සෝවාන් මාර්ගඥාන ආනුභාවයයි ඉදම්පි සංගේ රතනම් ප්‍රණීතං මේ සංඝ රත්නයේ පිළිබඳ විසුද්ධ භව ශ්‍රේෂ්ඨ රත්න භාවයයි ඒ සත්‍යයි සත්‍ය බලයෙන් සෙත් වේවා කියලා සත්‍ය ක්‍රියා කළා. දොළොස්වෙනි ගාථාවෙන් සහ 13 වෙනි ගාථාවෙන් කියවෙන්නේ බුද්ධ රත්නය ගැනයි. වනප්පගුම්භේ යථා පුසිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හි. තතෝපමන් ධම්මවරං අදේශයි නිබ්බානගාමින් පරමං හිතාය. ගිම්හාන මාසය කියන්නේ ගිම්හාන ඍතුවේ පළවෙනි මාසය චිත්‍ර මාසයයි. දැන් අපි කියන්නේ වසන්ත කියලා. දැන් අපි බක් මාසය කියන්නේ චිත්‍ර මාසයයි. බක් මාසයේ වෙනකොට දැන් ඊට මුලින් මාසයේදී සීලෝම තුරුලියවල කොළ ඉදිලා වැටිලා දළු දාලා බොහෝම ලස්සනට මල් පිපෙනවා. බොහෝ ලස්සනට මල් පිපෙන බැවින් මේ මැස්සෝ බමර මැස්සෝ ගුමුගුමුනාද දෙමින් මාසුන් උරා ගන්න උදේ පටන් හැන්දෑ වෙනතුරු හැසිරීම. ඒක මුළු මහත් වන ලැබවල් සෝභමාන කරන දර්ශනයක්. වනප්පගුම්බේ යථාපෝෂිකාග්නි. ඉම්හාන මාසේ පඨමස්මින් ගින්නේ තතුූපමන් ධම්මවරං ආදේශයි. එසේම සරුවඥන් වහන්සේ මේ බක් මාසේ මල් පිපියගත් වනාන්තරවල මේ මැස්සම් බමර මැස්සම් රොංගන්නාක් මෙන් ලොවට දහම් සුවඳ විහිදුවමින් සද්ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ හරියට අර මලතුන් උරා ගන්න මී මැස්සන් බමර මැස්සන් වගේ දසතෙන් එන දෙවියෝද මිනිස්යෝද ගිහියෝද පැවිද්දෝද ඒ දහම් රසයේ උරාගෙන මී පැණි හදන මී මැස්ස වගේ අමෘත මහා නිර්වාණය සකස් කරගන්න. නිබ්බානගාමීන් පරමං හිතාය ඒ මේ සරුවක්යන් වහන්සේගේ මේ අමෘතවාහි ධර්මය නිර්වාණගාමී ඒකාන්ත හිත පිණිස දේශනා කරන දේශනාව. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං මේක බුද්ධ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවක්ති හෝතු. මේ සත්‍යයි ඒ සත්‍ය බලෙන් සෙත් වේවා කියා සත්‍ය ක්‍රියා කරයි. වරෝ වරඤ්ඤු වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්මවරං අදේශයි. වරෝ කියන්නේ සරුවක් යන් වහන්සේ සියල්ලෙන් ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤෝ කියන්නේ සියලුම ශ්‍රේෂ්ඨ ධර්මයේ දන්නවා. වරදෝ කියන්නේ අන් අයට ශ්‍රේෂ්ඨ වූ නිවන් මඟ ගෙන දෙනවා. වරාහරෝ කියන්නේත් ඒකයි. ඒ කියන්නේ සතර මඟඵල නිවන ගෙන දෙනවා. අනුත්තරෝ ධම්මවරං ආදේශයි සීලාදී ගුණයන්ගෙන් උත්තරීතර වූ සරුවක්ඥන් වහන්සේ ශ්‍රේෂ්ඨ ධර්ම රත්නයේ දේශනා කළා. ඉදම්පි බුද්ධ රතනම් පනීතං යතේන සච්චේන සුවාකීති මේක බුද්ධ රත්නය පිළිබඳව ශ්‍රේෂ්ඨතම රත්න භාවයයි ඒ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා 14 වෙනි ගාථාවෙන් කියන්නේ සංඝ රත්නය ගැන කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මින් ඒ කීන බීජා අවිරුණී ඡන්දා නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ ඒ රහතන් වහන්සේ ගැනයි සංඝ රත්නය අතුරින් රහතන් වහන්සේ ගැනයි. කීනම් පුරාණං ඒ රහතන් වහන්සේගේ පුරාණ කර්ම සියල්ල අහෝසි. නවන් නප්ති සම්භවං අලුතෙන් කර්ම රැස් කිරීමක්ද නැත. විරත් චේත්ත ආයතිකේ භවස්මින් මතු භවයේ පිළිබඳව තෘෂ්ණාවක්ද නැත. ඒ කියන බීජ අවිරූල්හි ඡන්දා උන්වහන්සේලා භව සංසාරේ උත්පත්ති දෙන කර්ම බීජ සියල්ල ෂය කළ බැවින් අවිරූල්හි ඡන්දා මතු මතේ ඉපදීමේ ඡන්දයක්ද නැති බැවින් නිබ්බන්ති ධීරා යතහායම් පදීපෝ පහන් වැටියයි පහන් තෙලයි නිමවීමෙන් නිවෙන පහනක්සේ කර්මයක් ක්ලේශත් සියල්ල අහෝසි වීමෙන් ඒ ධීර වීර නික්ලේශී රහතන් වහන්සේලා අනුපාදිශේෂ පරිනිර්වාණයටපත් වෙනවා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු මේ සංඝ රත්නයේ පිළිබඳව ශ්‍රේෂ්ඨතම රත්න භාවයයි ඒ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා කියලා 14 වෙනි ගාථාව වදාළා ඊළාට මේ දේශනේ අවසන් වෙනකොට සක්‍රිය රාජ්‍යරෝ මිහිතලයට පැමිණිලා බුදු පාමල වැඳගෙන ගාථා තුනක් කියලා සීල දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන් වන්දනා කළා යානේද භූතානි සමාගතානි බුම්මානිවා යානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවති හෝති මේ අවත අහසෙත් පොළොවෙත් යම්තාක් දෙවි දේවතාවෝ බ්‍රහ්මෝ රැස් වී සිටින්නම් ඒ අපි සියලු දෙනා දෙවි මිනිසුන් විසින් පුදන ලද්දා වූ වඳින ලද්දා වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඳින්නෙමු කියලා වැඳා ඒ වගේම මේ ආවට රැස්ව සිටින දෙවියෝද බ්‍රහ්මයෝද අපි සියලු දෙනා දෙවි මිනිසුන් විසින් පුද සත්කාර කරන ලද තථාගත ශ්‍රී සද්ධර්ම රත්නයේත වඳින්නෙමු කියලා වන්දනා කළා. මේ ආවට රැස්ව සිටින සීලම දෙවියෝද බ්‍රහ්මයෝද අපි සියලු දෙනා දෙවි මිනිසුන් විසින් පුද සත්කාර කරන ලද ගෞතම ශ්‍රාමක සංඝ රත්නයට වඳින්නෙමු කියලා සංඝ රත්නයට වැඳ. මෙයින් මේ සූත්‍ර දේශනේ පරිපූර්ණත්වයටපත් වුණා. එතකොට මේ දේශනාව අවසන් වෙන විට 84000ක් පිරිස සෝවාන් වුණේ කොහොමද? මේ පිරිස පෙර ජාතු ජාතීන්හිදී මේ දේශනයට සවන් දීලා මේ දේශනේ භාවිතා කළ තිබුණා. මේ රත්න සූත්‍රාන්ත දේශනා පෙර බුදුසසුන්හිදීද දේශනා වෙච්ච දේශනාවක්. එනිසා මේ දේශනයට සවන් දීගෙන සිටි අය අතුරින් පෙර ජාතුවල මේක පුරුදු කරපු අයයි ඒ දේශනේ අහන කොට සමාධිමත් වුණේ. සමාධිමත් සිතෙන් බණට ගහනකොට විපස්සනා ඥාන පහළ වුණා අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මේවා අවදි වුණා ශ්‍රද්ධා බල ආදී පංච බල ධර්ම අවදි වුණා බොජ්ජංගහත අවදි වුණා මාර්ගාංගහත අවදි වුණා සතිපට්ඨාන හතර අවදි වුණා සම්‍යප්පදාන හතර අවදි වුණා ඉද්ධිපාත හතර අවදි වුණා මේ බෝධිපාක් ධර්මයන් කුළු ගැන්වුණා මුදුන්පත් වුණා දේශොන් කෙලවර වෙනකොටම සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමෙන් අග්‍ර අමා මහ නිවන අවබෝධ වුණා. සරුවක්ඥන් වහන්සේ දින හතක් විසේ දේශනා කළා. දින හතේම 84000 බැගින් පිරිස නිවන් දැක්කා. දැන් මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න තියෙනවා කරුණු රැසක්. බුදු ගුණ දැක්කෙන ගාථා තුළින් බුද්ධානුස්සති භාවනාව වැඩෙනවා. දහම් ගුණ දැක්කෙන ගාථා භාවිතාවෙන් දහම් ගුණ භාවනාව වැඩෙනවා. සංගුණ දැක්කෙන ගාථා හතක් තියෙනවා මෙතන එයින් සංගුණ භාවනා වැඩෙනවා. එතකොට මේ දේශනාවේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන අනුස්සති භාවනා තුනක්ම කියවෙනවා. එතකොට ඒක භාවනා මාර්ගයක්. මේ අනුස්සති භාවනා කරනකොට මොකද වෙන්නේ? අර සුප්පබුද්ධම් ප්‍රබුද්ධන්ති ආදි ගාථා වලින් කියවෙනවානේ අනුස්සති භාවනා කරන්නේ කෝ සමදාම සැපෙන් නිදෙනවා සමදාම සැපෙන් අවදි වෙනවා සමදාම නපුරු සීල නොදකින්නෙක් වෙනවා. සමදාම දෙවියන්ට ප්‍රිය වෙනවා. සමදා සමදා මිනිසයන්ට ප්‍රිය වෙනවා. සමදාම දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. සමදාම සිතේ සමාධි ගුණය වැඩෙනවා. ඒ වගේම හැමදාම මුහුණත් මුළු සරුවාංගයක් ප්‍රසන්න වෙනවා. ඒ වගේම යන්නේ ගමන බිමන සාර්ථක වෙනවා. බිය වෝදුරු නැති වෙනවා. සතුන් සර්පයන්ගෙන්වත් හිංසා නොවන්නේ කියනවා. භූත පිසාච කුම්බණ්ඩාදීන් ඈත් වෙනවා. සම්‍යද්ෘතික දෙවියන්ගේ ඇල්ම බැල්ලේ තියෙනවා. මරණාසන්න මොහොතේත් මන සිහිනුන් යුක්ත වෙන සමත් වෙනවා. මරණින් මත්තේ සුගතිගාමි වෙනවා. සසර ගමනේදී නිවන් දකිනතුරු මිසදුටු නොගන්නෙක් වෙනවා. උපනුපම් භවයක් පාසා සම්මාදිට්ඨික වෙනවා. සසර ගමනේදී පිටසක්වලක නූපදී මංගල සක්වල උපදිනවා. උපනුපම් භවයක් පාසා උතුම් කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. උතුම් කල්යාණ මිත්‍රයන් නිසා සද්ධර්මය අහන්නත් ලැබෙනවා. එනිසාම යෝනිසෝ මනසිකාරයත් ලැබෙනවා.